දේශකයාණන් වහන්සේ අතුරුකිරිය සම්මා සමාධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටහනාචාර්ය පූජ්‍යපාද ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය ව්‍යාපාදේ නම් කුමක්ද ව්‍යාපාද දුරුකොට නිවන පසක් කරගන්නේ කෙසේදයි පහදා දෙන්නට. අංගුත්තර නිකායේ කම්මපත වග්ගයේ ව්‍යාපාද චිත්ත සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව. අත්තනාච අව්‍යාපාද චිත්තෝ හෝති පරංච අව්‍යාපාදේ සමාදපේතේ පරංච අව්‍යාපාදේච සමනුඤ්ඤේ හෝති පරංච අව්‍යාපාදේච වන්නං භාසති තී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්නතුනේ අද අප මාතෘකා කරගත් ගාථාව අංගුත්තර නිකායේ ඒ චතුත් පාලියෙහි සඳහන් වන කම්මපත වර්ගයේ ව්‍යාපාද චිත්ත සූත්‍රය. මොකද්ද පිළිතුරු මේ ව්‍යාපාද චිත්ත සූත්‍රයෙන් අපට කියා දෙන්නේ. මේ ලෝකේ එක්තරා පිරිසක් ඉන්නවලු ඉන්නවලු නෙමේ අපිටත් ප්‍රත්‍යක්ෂයි ඉන්නවා මේ ව්‍යාපාද චිත්තය Taman සමාදන් වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාද චිත්තය බොහොම හොඳ දෙයක් කියලා. ගැටීම හරි හොඳ දෙයක් කියලා තමන් පිළිගන්නවා. සමාදන් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කියතොත් ඔය අරගල කාලකෝලහාල ගැටීම් රණ්ඩු සරුවල් කරන්න ඕනේ කියන සමාදන් වීම පිළිගැනීම තියෙන මිනිස්සු ඉන්නවද නැද්ද සමාජයේ ඉන්නවා. ආන්න ඒකට කියනවා ව්‍යාපාද චිත්තේ සමාදන් වෙනවා. ඒක තමන් පිළිගන්නවා. අනුමත කරනවා. ඒ වගේම මේ ව්‍යාපාදයේ ගැටීම අරගලය සටන්කාමීත්වය වර්ණා කරනවා. මෙන්න මෙහෙම පිරිසක් මේ ලෝකේ ඉන්නවා. මෙන්න මේ ව්‍යාපාද සිත පිළිගන්න ඒ තුල සමාදන් වෙන එය වර්ණනා කරන මිනිසයෝ කරේ හෝ හිසේ හෝ යම් මල්ලක් තබාගෙන ඇවිල්ලා බිමින් තබනෝ යම් කිසි මිනිසෙක් අන්න ඒ වගේ ශනිකවම මරණින් පස්සේ ඒ ව්‍යාපාද චිත්තේ දෝෂය නිසා සතර අපායේ නිරේ උපදිනව පින්නතුනි. ව්‍යාපාද චිත්තය කියලා කියන්නේ දැඩි අකුසල් සිතක්නේ. ඒ අකුසල් සිත ප්‍රගුණ කළොත් එහෙම යම්කිසි කෙනෙක් එයාගේ සසර ගමන කොහෙද උපදින්නේ? නිරේ උපදිනවා කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ව්‍යාපාද චිත්ත සූත්‍රෙහි සඳහන් කරලා පෙන්නලා තියලා තියෙනවා. සමහර වෙලාවට අපි දකිනවා මේ සමාජයේ විශාල කැරලි කෝලහල ප්‍රශ්න උද්ඝෝෂණ පෙරලීම් මේ හැම දෙයක්ම මතුවෙන්නේ කොතනින්ද? ඒ තමයි ව්‍යාපාද චිත්තේ. මොනම හරි හේතුවක් පදනම් වෙන්න පුළුවන්. නමුත් සිතවිලි හැටියට ගත්තාම, චිත්තේ හැටියට ගත්තාම ඒක හරි වෙන්න පුළුවන් මාත්‍රිකාව වැරදි වෙන්න පුළුවන්. නමුත් මිනිසා ඇවිල්ලා තියෙන්නේ කොතෙන්ටද? ව්‍යාපාද චිත්‍රය. චිත්තයට ඇවිල්ලා තියෙනවා. කවුරුත් කියන්නේ තමන් ගත්ත අරගලය, තමන්ගත් දෘෂ්ටිය, තමන්ගේ සටන්කාමීත්වය කවුරුත් කියනවද අසාධාරණයි කියලා. කරන අය කවුරුත් කියන්නේ කවුරුත් කියන්නේ අපි කරන අරගලය සාධාරණයි කියලා. කවුරුත් කියන්නේ ඒ දේ කරමින් අපි කරන්නේ අසාධාරණයි. නමුත් මේක මැදහත් ලෙස බලන මිනිස්යන්ට තමයි මේක පේන්නේ සාධාරණ අසාධාරණත්වය පසකදා බැලුවාම ව්‍යාපාද චිත්තයෙන් මේ මිනිසුන් කරන කියන දේවල් කියලා. ඉතින් පින්නතුනේ මේ සිත පුරුදු කරන්ට එපාය. මේ සිත අපිට අහිත පිණිස අනර්ථය පිණිස පවතිනවාය අපාය පිණිස පවතිනවාය කියන අනුශාසනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් අපිට මඟ පෙන්වලා තියෙනවා දේශනා කරලා තියෙනවා ඒ වාගේම පින්නතුනේ ඒකේ අනිත් පැත්ත තියෙනවා. අව්‍යාදපන්න චිත්තෝ. අව්‍යාපන්නව අව්‍යාද කියන්නේ පින්නතුනේ තරහසිත උපදවන්නේ නැතුව ව්‍යාපාදේ අව්‍යාපාදේ අව්‍යාපාද සිතින් යමෙක් වාසය කරනවා නම් අව්‍යාපාද සිතම සමාදන් වෙනවා නම් අව්‍යාපාද සිතම අනු දැනගෙන වාසය කරනවා නම් ඒ වගේම අව්‍යාපාද සිතෙහිම අගය වටිනාකම වන්නම් භාසති වර්ණා කරනවා නම් දේශනා කරනවා නම් ප්‍රකාශ කරනවා නම් ඒක තමයි හොඳ. දැන් අපිට හිතෙනවා මේ මේ පිරිස අපිට සමාජයෙන් හොයාගන්න පුළුවන්. අව්‍යාපාදයේ වර්ණා කරන කතා බහ කරන අය ඉන්නෝ අපේ සමාජය තුලත්. යම්කිසි ප්‍රශ්නයක් වුණාම සමහර යාළුවෝ ඉන්නවා අපි ගිහිල්ලා ඔයාගෙන් ඕ පලිගමු ගහමු කොටමු මරමු <laughs> කියලා කියන මිනිස්සු ඉන්නවා ඒ වගේම අපි ඉවසමු අපි මේක ස්වාමින් වහන්සේ කෙනෙකුට යොමු කරලා බලමු අපි මේක සාමකාමීව විසඳ ගන්න බලමු එහෙම නැත්නම් මේක නීත්‍යානුකූලව විසඳ ගන්න බලමු අපි ගහ කොටාගෙන යන මරාගෙන වැඩක් වෙන්නේ නැහැ කියලා කල්පනා කරන කොටසකුත් ඉන්නවා මේ කොටස් දෙකම අපිට දකින්න ලැබෙනවා සමාජයේ. අන්න ඒ වගේ පින්නතුනේ අව්‍යාපාදයේම Taman සමාදන්ව වාසය කරනවා. දැන් සිල් සමාදන් වෙන්නේ. ඒ වගේම මම තරහ ගන්න හොඳ නෑ. ව්‍යාපාදය පුරුදු කරන්න හොඳ නෑ. අව්‍යාපාදයේම තමයි හොඳ කියලා එයා සමාදන් වෙලා ඉන්නවා. දැන් සමහර අපේ අම්මලා අපේ වැඩිහිටියෝ පිරිස ඉන්නෝ තරහ ගන්නවයි කියන එක එච්චර හපං කමක් නෙමෙයි. ඒක සාමාන්‍ය තිරිසන් සතාගේ ළඟ ඉඳලා තියෙන දෙයක් මේ කිපෙන සුළු ගතිය. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන මිනිස්සෙක් හැටියට මෙහි හේතුකාරක තත්වයන් සොයා බලා ව්‍යාපාදයෙන් තොරව තරහෙන් තොරව මේව විසඳ ගන්න ඕනේ කියලා කල්පනා කරනවා. ආන්නේ ඇත්තු තමයි පිනුතුනේ නිවනටත් ස්වර්ගයටත් මාර්ගය සාදාගන්නේ. මේ හැම ප්‍රශ්නයකම යම්කිසි වටිනාකමක් තියෙනවා. ඒක තමයි මේ ලෝකේ හැටි මේ වටිනාකම් වලටයි මිනිස්සු රණ්ඩු කරගන්නේ. දවසක් මා වෙත ප්‍රශ්නයක් එනවා ඒ තමයි සහෝදරයෝ දෙන්නෙක්ගේ අතර ප්‍රශ්නයක්. තමන්ගේ අයියා මල්ලිට පහර දීමක් හෝ මල්ලේ අයියට පහර දීමක් වැනි මේ වගේ ගස්ඨනයක් තිබුණා. ඉතින් මේ ප්‍රශ්නේ අප වෙත යොමු කරපු ගමන්ම මම එකපාරට ඇහුවා මේ ප්‍රශ්නේ වටිනාකම කීයද කියලා. ඊට පස්සේ කිව්වා 50000යි කිව්වා. මං කිව්වා එතකොට 50000ට මොකද වුනේ? 50000 එක සහෝදරයෙක් ඉල්ලගෙන කාලයක් ගියාට පස්සේ 50000 දීලා හැබැයි පොලිය දීලා නැහැ. එතකොට පොලිය පොඩි ගාණක්. එතකොට තවත් ප්‍රශ්නේ මිල අඩු වෙනවා 10000ක් වගේ වෙයි. දැන් මේ 10000ට තමයි මේ පොළු මුගුරකින් ගිහිල්ලා අනිත් සහෝදරයට ගහලා තියෙන්නේ. දැන් පැහැදිලිනේ ප්‍රශ්නේ වටිනාකම කීයද කියලා සහෝදරත්වයේ ඉක්මවා යනවා මේ පුංචි මුදල්මය පරිමාවකට සමහර අයට එච්චර දෙයක් ඕනේ ඊට වැඩිය අඩු දෙයකටත් මිනිස්සු අර ව්‍යාපාද චිත්තේ සමාදන් වෙලා ව්‍යාපාද චිත්තේ පිළි අරගෙන ව්‍යාපාද චිත්තේ වරුණා කියන සමාජයක පාප මිත්‍ර සමාජයක හිටියාම ඒගොල්ලෝ ටක් ගාලා කියන්නේ ප්‍රශ්නයක් වුණාම අපි ගහමු කොටමු මරමු කියලා කියන්නේ. ඒ වගේම කල්යාණ මිත්‍ර ස්වභාවයක උතුම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා මාර්ගයක ඉන්න පිරිස කියන්නේ අපි ඉවසමු අපි ඕක මගහරිමු අපි ඕක අත්හැරලා දාමු ඔයිට වඩා අපිට ලාභයි නිහඬව ඉන්න එක පාඩුවේ ඉන්න එක ඒගොල්ලන්ට දිනුවයි කියලා ඕනනම් හිතා ගන්න දෙන්න කියලා කල්පනා කරලා වාසය කරන්නට යොමු වෙනවා මෙන්න මේ කොටස් දෙක ඉන්නවා මේ කොටස් දෙකේ ස්වභාවය තමයි ව්‍යාපාද සිත පුරුදු කරන උදවිය අර මල්ලක් අරගෙන ඇවිල්ලා බිමින් තියනවා වනි වේගයකින් මරණින් මත්තේ නිරේ උපදිනවය අව්‍යාපාද සිත පුරුදු කරන අය ව්‍යාපාදේ හොඳ නෑ කියලා කල්පනා කරලා සිත පුරුදු කරන අය ඒ මල්ලක් බිමින් තියනවා වාගේ වේගයෙන්ම සුගතිහි උපදිනවය කියන අනුශාසනාව කරන්න. මේක ආගම් ભેදයක් නෑ. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සියලුම මිනිස් වර්ගයාට. කියන්නේ මොන ආගමේ හිටියත් බුදුහාමුදුරුවෝ දේශනා කරන කර්මය කර්ම ඵලය සිද්ධ වෙනවද නැද්ද? ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. දැන් චුන්දසූකර අපායේ ගියේ බෞද්ධ වෙලා නෙමෙයිනේ. චුන්දසූකර අපායට ගියේ බෞද්ධ වෙලා නෙමෙයි. අනේකතර අනිකුත් ආගමිකයන් විවිධ නිර්ආත්මවලට පත් උනේ මේ බෞද්ධ වෙලා නෙමෙයි. සමහර වෙලාවට අපේ රජවරු පුණ්‍යානුමෝදනා කරද්දී ඒ සඳහන් වෙලා තියෙනවා ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සමයේ ඉඳලා ඒ ඥාති වර්ගයා ඉඳලා තියෙනවා. පින් අනුමෝදන් වෙන්න. සසරේ අනේක විද ඥාති. එතකොට ඒ කාලේ බුද්ධාන්තර නැති කාලෙත් හිටපු පිරිස් හසු වෙන්නේ නැති මේ පුණ්‍ය ආනුමෝදනාවට. එහෙමනම් මිනිස්සෙකුගේ මේ ජීවන ගමන කර්මය කර්මඵලය ඒ වගේම නිර්වාණ ගුණයන් පින්නතුනේ මේක බුදු දහම ආගමක් කොටසක් කියලා සලකන්නේ නැතුව සියලුම මනුස්ස సంతාන කරා ගෙනීම සඳහා කටයුතු කරන්න ඕන මිත්‍යා දෘෂ්ටියට බලය දෙන්නේ නැතුව සම්මාදිට්ඨික ප්‍රතිපදාව කරාම බලය පතුරවාගෙන කටයුතු කරන්න ඕන. නමුත් බොහොම අඥාන සමාජය නම් කියන්නේ ආගම් ඔක්කොම එකයි කියලා. එහෙම වෙන්නේ නැහැ නේ. එහෙනම් ඉතින් එකක් කියවෙන්න පැවකෝගේම. ඒ කර්මය කර්මඵලය නැහැ පුනර්භවය නැහැ පටිච්ච සමුප්පාදේ ආර්ය අෂ්ටාංග මාර්ගේ නැත්නම් එතන තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියක්. ඒතකොට වැරදි විශ්වාසයක් නොදකපු දෙයක් කියපු කෙනා දැකලත් නැහැ කරන දෙහි විද්‍යාත්මක භාවයකුත් නැහැ. හුදෙක් සංකල්පයක පැටලිලා විශ්වාසයක තෙරපිලා ජීවත් වෙලා මරණින් පස්සේ අපාය යනවා. මිත්‍යා දෘෂ්ටිය සමාදන් වීම, ලෝභ, ද්වේෂ, මෝහ සමාදන් වීම, පිළිගැනීම, ඇදහිීම බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. පින්නතුනේ යහපත් සමාජයක් තුල සම්මා දිට්ඨියක් උපදින සමාජයක් තුල ගැටලුකාරී තත්වයන් නැහැ. ප්‍රශ්න හටගන්නේ නැහැ. එහෙමනම් මේ සමාජය තුල ගැටලුකාරී තත්වයන් හටගන්නවා කියන්නේ මනුෂ්‍ය බුද්ධිය බොහොම ලාමකයි. ඒක ජේෂ්ඨත්වයටපත් වෙලා නැහැ. අග්‍ර තත්වයකටපත් වෙලා නැහැ. හරීම සරල මිනිස්සු జాතියක් බවටපත් වෙලා තියෙනවා. පොතපත කීමෙන් ඉගෙනීමක් හෝ අධ්‍යාපන සුදුසුකම් වලින් ඉගෙනීමක් හෝ නොකොට මිනිස්සු ඔහි ඉබාගාතේ හැදුනට පස්සේ රටක අපිට දකින්න පුළුවන් බත් පැකට් එකටයි අරක්කු කාලටයි රුපියල් 2000යි ඕන උද්ඝෝෂණයකට සහභාගී වෙන මෝඩ මිනිස්සු පිරිසක් අපිට දකින්න පුළුවන්. කවදාවත් ජේෂ්ඨ මිනිස්සෙක්, ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් කවමදාකවත් ওই බොරු බොරු උද්ඝෝෂණවල අතන මෙතන තෙමීගෙන අරක්කු බෝතලයටයි බත් පැකට් එකටයි රුපියල් 2000ටයි ඕගොල්ලෝ යනවද? මෙතන යන අය නැතුව ඇති. ඈ හිටියොත් එහෙම ඒක දුර්වලකමක්. මේ ලෝකේ මොන දෙයක් වුණත් කිසි දෙයකට ඒ නිසා මේ ලෝකේ එක්තරා පිරිසක් හිතනවා හැමදාමත් මේ මෝඩ ජනගහනේ ඉන්න ඕන කියලා. මොකද කවදාවත් ජේෂ්ඨ මිනිස්සෙක් විශිෂ්ට මිනිස්සෙක් වැදගත් කෙනෙක් රුපියල් 2000කටයි බත් පැකට් එකටයි අරක්කු කාලටයි ගන්න බෑ. එයා යන්නේ නෑ ඒකට කවමදාකවත්. ඒ නිසා යම්කිසි මෝඩ මිනිස්සු ටිකක් වගා කිරීමේ සම්ප්‍රදායක් තියනවා දෝ කියලා හිතෙන රටේ. ඉතින් මේ ව්‍යාපාද චිත්තය පිළිබඳව කතා කරන්නේ අන්නේ අඥාන මිනිස් සමාජය ඉක්මනින් කුපිත කරන්න පුළුවන්. ආගම් මතවාදයක් අරගෙන ඉක්මනින් කුපිත කරන්න පුළුවන්. එහෙම කුපිත වීමෙන් විසඳුමක් නෙමෙයි ඇති වෙන්නේ අවුලක්. එහෙම නේද වෙන්න තුනේ. ඒ වගේම කොයි ආගමේ වුණත්, කොයි පැත්තේ වුණත් බෞද්ධ වේවා අබෞද්ධ වේවා මේ හැම පැත්තකම අර අඥාන සමාජය සෑම විටම අර සුරු මුදලක් කරා ඒ සතන්කාමීත්වයට ප්‍රකාශ ඉදිරිපත් කිරීම වලට මිනිසුන් මුලා කිරීම ධාරාවන් වලට එකතු වෙනවා. ඒක මහා ව්‍යාජයක් බවට පත් වෙලා තියෙනවා පින්නතුනේ. අපි හිතනවා ඇත්තයි කියලා. අපි හිතනවා හෘද සාක්ෂියයි කියලා. ඒ නිසා අපිට පිළිගන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙනවා. සමහර ස්වාමින් වහන්සේලා කියන දේවලුත් පිළිගන්න බෑ. සමහර මාධ්‍ය කියන දේවලුත් පිළිගන්න බෑ. සමහර නලු නිලියෝ කියන දේවලුත් පිළිගන්න බෑ. සමහර දේශපාලකයෝ පූජකයෝ කියන දේවලුත් පිළිගන්න බෑ. මේ ඔක්කොගේම සිත් සතන් අපි දැන් දැනගෙන තියෙනවා කෝටි ගණන් වලට මේ මෙහි බෙදෙනවා කියලා. නේද? සමාජය අපි දකිනවා එක්කෙනෙක් රුපියල් 2000ටත් බත් පැකට් එකටත් කෑ ගහනවා තව කෙනෙක් කෝටි 50කට 60කට එහෙට මෙහෙට ගිහිල්ලා ප්‍රකාශ නිකුත් කරනවා ලෝකෙ හැටි ඒමොන විශ්වාසවන්තනීය භාවයක් රටේ මිනිස්සුන්ට කිසිම ශේස්ත්‍රයක නැතිව ගිහිල්ලා තියෙනවා ඉතින් ඒකට හේතුව තමයි සමස්ත මිනිස් වර්ගයාගේම තිබෙන්නා වූ ප්‍රබුද්ධ භවයේ තියෙන අඩුව. ඉතින් යහපත් මිනිස්සුන්ට ඉන්න බැරි තැනක් බවට පත් වෙනකොට අවසානයේ සිද්ධ වෙන්නේ හිතත් හදාගෙන දරුවොත් හදාගෙන ඉන්නනම් කරන්න තියෙන එකම දේ තමයි ලංකාව අතහැරලා රටකට යන්න ඕන කියලා. එහෙම ගියපු පිරිස දැන් රටවල් වල ඉඳගෙන බනහනවත් ඇති. අනේ මේ ලංකාවට ඇවිල්ලා අපිට දැන් හරියන්නේ මේ දරුවන්ට අධ්‍යාපනය හොඳයි. අපේ මානසිකත්වයට කිසිම කරදරයක් නැහැ. අපේ වැඩ ටික කරගත්තා. ස්වාමින් වහන්සේ කෙනෙක් ගෙන්න ගත්ත බණ ටිකක් ඇහුවා. පිනක් දහමක් කරගත්ත පාඩුවේ ඉන්නවා කියලා කල්පනා කරගෙන ඉන්නවා. ඉතින් මම කියන ඔය ඇත්තෝ තමයි බොහෝම බුද්ධිමත් තීරණේ ගත්ත පිරිස කියලත් සමහර විට ඒත් ගැටලුකාරී තත්වයන් වලට මුහුණ නොදී පාඩුවේ ඒගොල්ලන්ගේ ජීවිත ගත කරනවා. එහෙමනම් මේ ව්‍යාපන්න තත්වයකට සමාජයක් ගොඩනැගෙන්නේ චින්තාමය ප්‍රඥාව මදකම නිසා. ඒ කියන්නේ පිනතුනේ හිතන්න බැරි කම නිසා. තමන්ගේ හිතට ඇති වෙන වේගයක් වෙන්න පුළුවන් මේ ව්‍යාපන්න සිත, ව්‍යාපාද සිත. මේ සිත විශ්ලේෂණය කරන්න හැකියාවක් තියෙන්න ඕන. ධර්මානුකූලව, නීත්‍යානුකූලව, සදාචාර සම්පන්නව ආදී කොට ඇති වශයෙන් අනේක විද ආකාරයෙන් මේ ප්‍රශ්නය ගැන විශ්ලේෂණයකට භාජනය වෙනවා. එහෙම කරන කෙනෙකුට කල්පනා කරන කෙනෙකුට පින්නතුනේ ගස්ඨණයකට යන්න තියෙන අවකාශය අඩුයි. එයාගේ தત્ත්වය ගැන හිතනවා මගේ தત્ත්වයට හොඳ මදි මෙහෙම කළාම. එයාගේ ආගම දහම ගැන හිතනවා මගේ ආගමට හොඳ මදි මෙහෙම කළාම. ඒ වගේම රටේ ආචාර ධර්ම පිළිබඳව කල්පනා කරනවා. එතකොට මෙහෙම කළාම ආචාර ධර්ම වලට හොඳමදි. ඒ වගේම රටක නීතිය සහ පැවැත්ම පිළිබඳව අවබෝධ කරගන්නවා. මෙහෙම කරොත් මම නීති විරෝධී කියලා කල්පනා වෙනකොට දැන් බලන්න ගස්ඨණයකට යන්න හිතෙනවද කියලා. ඔය එකකින් හරි අර ව්‍යාපාද සිත නිෂ්ප්‍රභා වෙනවා. ඒක අනුමත කරන්න, ඒක වර්ණා කරන්න, ඒක සමාදන් වෙන්න හිතෙන්නේ නැහැ. ආන් එවැනි අයකටයි අපි පින්නතුනේ කියන්නේ ප්‍රබුද්ධ මිනිස්සෙක් කියලා කියන්නේ. කිසිම තත්වයක් නැහැ, තානාන්තරයක් නැහැ, ඉන්න තැනක් නැහැ, වගකීමක් නැහැ, ආගමක් නැහැ. ලැජ්ජ බය දෙක නැහැ තනතුරක් නැහැ උන්නක් 1000යි මලක් 1000යි කියලා කොහේ හරි ওই ලෑලි කුටියක් අස්සේ හැංගිලා ඉන්න සුරුට්ටුවක් උර උරා ඉන්න මිනිස්සෙකුට නම් ඔහොම කල්පනාවක් නැහැ මට 2000 හම්බ වෙනවා නම් කාලා හම්බ වෙනවා නම් බත් පැකට් එක හම්බ වෙනවා නම් කියලා මේ මිනිස්සු යනවා. ඉතින් අන්නේ මෝඩ සමාජය ඥානවන්ත කරන්න හරි අමාරු. ඔය ඇත්තෝ හිතනවාද මේ මේ බණ කියන ඒවා මේ මෝඩ සමාජයේ මිනිස්සු අහනවා කියලා? අහන්නේ ඊටාම ප්‍රබුද්ධ මිනිස් සමාජයක් විතරයි මේ බණ අහන්නේ. ඒ නිසා බණ කියන රටක්, බණ අහන රටක් යුද බිමක් උනේ කෙලසා කියලා සින්දු කිව්වට පින්නුතුනේ මේ බණ අහන මිනිස්සුන්ගේ අතින් නෙමෙයි මේ ප්‍රශ්නේ වෙන්නේ. බණ අහන්නේ නැති මිනිස්සු අතින්. එහෙමනම් දැන් මොකද්ද අපි කරන්න ඕන මේ බණ අහන්නේ නැති මිනිස්සුන්ව බණ අස්වන්න? මං හිතන්නේ රේඩියෝ එකක් අරන් ගිහිල්ලා කනේ තියලා සෙලෝ ටේප් ගැහුවත් මේ මිනිස්සු අහයි කියලා. ඒකට හේතුව තමයි පොඩි කාලේ ඉඳලා හරියට ලදරු පාසලේ ඉඳලා මේ ධාර්මික මගට දරුවා රැගෙන යන ක්‍රමවේදය තියෙන්න ඕන. ඒ නිසා විශාල වශයෙන් රටක ව්‍යාකූල භවටත් සාමකාමී භවටත් වගකිය යුතු එකම පාලන ශේස්ත්‍රය තමයි පින්නතුනේ රටක් පාලනය කරන ඒ රටේ දේශපාලනමය ශේස්ත්‍රය. සියල්ලට වුන් වගකිය යුතුයි. ඒ නිසා අපි එකිනෙකාට එකිනෙකා එහෙම බෙදන්න බෑ. හරියට අපි තේරුම් කරගන්න ඕන අපේ වගකීම් කොටස කොහොමද කොතනින්ද ඒක වෙන්නේ කියලා. ඉතින් එහෙම නිසා මේ දූෂ්‍යමය ක්‍රියාදාමයන් නිසා තමයි රටක ශාල හානිකර තත්වයන් ඇති වෙන්නේ. ඉතින් පහුගිය කාලෙක ඕමාන් රටට බණ කියන්න ගියාම ඕමාන් රටේ වැඩ කරන ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් එහි අය එකතු වෙලා ඒ රටේ ඉන්න සුල්තාන්තුමාට පින් දෙනවා නිදුක් නිරෝගී භාවය සුවපත් භාවය ලැබේවා දිගාසිරි සම්පත් ලැබේවා කියලා මේ මුස්ලිම් රජ කෙනෙක් රජතුමාට පින් දෙනවා. සෙත් පතන මං අහුවා ඇයි ඉතින් ඕගොල්ලෝ බෞද්ධයෝ නෑ ඉතින් එහෙම රජ කෙනෙකුට එච්චර මේ වෙන්නේ. නෑ මේ රට හොඳින් පාලනය කරලා අපිට කරදරයක් නැතුව මේ ටිකක් හරි ඉන්න පස්සාවක් කරගෙන ඉන්න මේ රටේ මේ අවසරය හරි දීලා තියෙන්නේ මේ රජතුමා. මේ මිනිස්සයා හොඳයි. ඒ නිසා අපි මේ මිනිස්සයට පින් දෙනවා කියලා පින් දෙනවා. දැන් මට කොයි වෙලාවකවත් මේ කොලයක් ඇහිලා නැහැ මේ ලංකාවේදී අනේ අපේ රටේ ඉන්න රජතුමාට නිදුක් නිරෝගී භාවය සුවපත් භාවය ලැබේවා කියලා. පුළුවන් නම් කොලයක් ගනලා දෙයි මේ රජතුමා මක බෑවේවා කියලා හම්දුරුනේ කියන්න කියලා. එහෙමනම් ඒකට හේතු මම බැලුවා. ඒ රටේ නීතිය තදයි නීතිය සාධාරණයි. අපේ රටේ සමහර දේවල් තද කළාට වැඩන්නේ සාධාරණ නැහැ විද්‍යාත්මක නැහැ. එහෙම වුණාම ජනතාව අවුලකටපත් වෙනවා. ඒ නිසා ඒවා සාධාරණයි තදයි. එහෙම වෙන්න ඕන. ඊට පස්සේ පින්නතුනේ ඒ රටේදී මම අහලා බැලුවාම මේ අරක්කු විකුණන්න තැබෑරුම් වලට ලයිසන් එකක් විතරක් නෙමෙයි. අරක්කු බොන්න මිනිස්සුන්ට ලයිසන් එකක් ඕන. ඒ කියන්නේ යා ලයිසන් එකක් ගන්න ඕන රජයෙන් ගිහිල්ලා තමන්ගේ වත්කම්, තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව දත්ත වාර්තාවක් දීලා වෛද්‍ය උපදේශයක් තුළ මෙයාට මෙන්න මෙච්චර ලීටර් ගාණක් ගන්න පුළුවන් කියලා වසරකට ලයිසන් එකක් තියෙනවා. ඒ ලයිසන් එක දීලා තමයි එයාට ගන්න ඕනේ. එයාට ඕන ඕන ප්‍රමාණයට බොන්න පුළුවන්කම නැහැ. ඒකත් පින්නතුනි මිනිස්යාගේ ශරීරයට දැඩි අහිත කර බලපෑම් ඇති නොකරන ක්‍රමවත් පාලනයකින් යුක්ත ඉහළ තත්වයේ ශරීරයට යම්කිසි යහපත් ශක්තියක් ලබා දෙන ඔන්න මත්යන් වර්ගයක් ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. මේ වගේ බීලා මේ පාරේ වැනි වැනි යන්න ඩ්‍රයිවිං කරන්න පුළුවන් කම නෑ. එහෙම වුණොත් එහෙම ලයිසන් එකත් කැන්සල්, ඩ්‍රයිවිං ලයිසන් එකත් කැන්සල්. මිනිස්සයා සමහරලාට ලොකු ප්‍රශ්නයකට මුහුණ පානවා. ඒ වගේ අර දැඩි නීති තියෙන නිසා කිසිම කෙනෙකුට කිසිදු කෙනෙක් හානියක් නොවන විදිහට රටක් පාලනය වෙනවා. ඒ නිසා පින්නතුනේ අපි කල්පනා කරලා බලන්නට ඕන අපි මනුස්ස වර්ගයේ වර්ගයා හැටියට සියලු දෙනාටම මේ ඉෂ්ට විය යුතු ඒ ඒ යුතුයකම් ඒ ඒ වගකීම් අප අප අතරින්ම නිවැරදි ආකාරයට ඉෂ්ට සිද්ධ කරගත්තා නම් අපිට මේ ප්‍රශ්න නැහැ. අපි වැඩිපුරම බන කියන රටක් කියලා කිව්වහම අපි සන්තෝෂ වෙන්න නෙමෙයි තියෙන්නේ අපිට දුක් වෙන්න ඕන අපි. ඒකට හේතුව අපිට ගොඩාක් බන කියන සිද්ධ වෙන්නේ රටේ ගොඩාක් ප්‍රශ්න තියෙනවයි කියන නිසානේ. ගොඩාක් ප්‍රශ්න තියෙනවයි කියන නිසා තමයි ගොඩාක් බන කියන්නේ. දැන් අපිට වෙන රටකට ගියාම එහෙම ප්‍රශ්න නැහැ. දැන් අපි ඕස්ට්‍රේලියා රටට ගියාම ඕස්ට්‍රේලියාවේ රජයට බනින්න දොස් කියන්න ඕනේ නැහැ. ඒ රජය හරියට සාධාරණව ඒ රට පවත්වාගෙන යනවා සියලු දෙනාටම. පාරේ ඇවිදගෙන යද්දි පාරට බනින්න ඕනේ පාර හරියට හදලා හරියට මන්තිරුවෙන් කරලා හරියට කලර් ලයිට්ස් පෙන්නලා හරියට ස්පීඩ් කැමරාව පවා පෙන්නලා වේග සීමා පෙන්නලා හරියට ඒ දේ කරලා තියෙනවා. යන්න පුළුවන් තැන යන්න පුළුවන්, හිමින් යන්න පුළුවන් තැන හිමින් යන්න පුළුවන් සියල්ල දන්වා පැහැදිලි කොට තියෙනවා. ලංකාව එහෙමද නේද? ගොන් කරත්ත, බක්කි කරත්ත, ත්‍රී වීලර්, ට්‍රක්ස් ඔක්කොම යන්නේ එකම ලේන් එකේ නේද? ඉතින් ඕවා ඉස්සර කරයි එහෙ මෙහෙ කරයි ඉරක් කැපුණයි කියලා කිව්වහම ඉතින් මිනිස්සුන්ට තරහ යනවා. ඇයි අනුරාධපුරේ යන මිනිස්සයා ත්‍රිවිලර් එකක් පස්සෙන් යන්නද කියන්නේ? ඈ බකි කරත්තයක් පස්සෙන් යන්න කියනවාද? ඒ මිනිස්සයාට. ඒ මිනිස්සයාට ඉරි 10ක් ගහලා තිබ්බත් ඒකෙන් යනවා. ඉතින් ඊට පස්සේ ඉතින් පොලිස් නිලධාරියා කිව්වාම ඉර කැපුණයි කියලා මේ මිනිස්සයාට යකා නගිනවා. ඉතින් අර නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා සාධාරණ නැහැ. මොකද්ද සාධාරණ නැත්තේ? දුර යන මිනිස්සයාට ත්‍රිවිලර එකක් පස්සෙන් ටුට්ටුක් ගගා යන්න බෑ ඉරි කීයක් තිබ්බත්. අන්න ඒකයි සාධාරණ වෙන්න ඕන කියලා කියන්නේ. ඒ නිසා ලෝකයේ අන්න එහෙම ලෝකේ තියෙන ප්‍රතිපත්ති. ඒ නිසා ඒ රටවල් වල ත්‍රිවිලස් නැහැනේ. සියලු දෙනාටම එක වගේ වේගයකින් යන්න පුළුවන් වාහන තියෙන 100ට වඩා වේගයකින් යන්න පුළුවන් වාහන. පමණයි. රට ක්‍රමවත්. එතකොට ව්‍යාපාදයේ උපදින්නට තියෙන අවකාශය අඩුයි. සාධාරණ නීති ප්‍රතිපත්ති තියෙනවා. ව්‍යාපාදයේ උපදින්නට තියෙන අවකාශය අඩුයි. ජනතාව බලය අනවශ්‍ය ලෙස භාවිතා කරන්නේ රාජ්‍ය තන්ත්‍රය බලය අනවශ්‍ය ලෙස භාවිතා කරන්නේ අපේ රටේ ජනතාවත් අනවශ්‍ය ලෙස බලය පාවිච්චි කරනවා ජනතාවට හිතුනාම උද්ඝෝෂණයක් කරන්න මේ ව්‍යාපාද සිත උපදවාගෙන මොකද කරන්නේ? පාර යන ඇම්බියුලන්ස් එක වේවා, බේත් ගේන්න යන අම්මා තාත්තා වේවා සියලු දෙනාගේම වැඩ කටයුතු අවහිර වෙන්න පාර මැද ටයර් පුච්චනවා, පාර අවහිර කරනවා, පාර මැදට වෙලා වාඩි වෙලා ඉන්නවා, උද්ඝෝෂණය කරනවා. එතකොට මේ හරි වැඩක්ද කරන්නේ? ඔබගේ ප්‍රශ්නය වෙනම එකක්. පාරේ ගෙනියන රෝගියා ඒකෙන් වන්දි ගිරිය යුතුද? බෙහෙත් ගේන්න යන අම්මා තාත්තා එකෙන් වන්දි ගෙවිය යුතුද? හරියට වෙලාව පහ වුණාම වෛද්‍යවරයාගේ ඒ කාලය ආයි අපිට හම්බ වෙන්නේ එතකොට මේක ජනතාවත් ලොකු වැරදි කරනවා. ඒවරු හාමුදුරුවෝ වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඔය උන්වහන්සේලාට හරි පෙළපාලියක් යන්න වුණා වුණාම පාරවල් වහගෙන ඔහේ යනවා. ඉතින් අර ගමනක් බිමනක් යන මිනිස්සෙක් ඔහේ යන්නද? ඕක වෙනවද බලන්න ඔය ක්‍රමවත් හැදිච්ච කිසිම රටක. ලෙහෙසියෙන් වෙන්නේ නැහැ. ඒවට ක්‍රමවේදයක් තියෙනවා. ඒකට සාධාරණත්වයක් තියෙනවා. ඒකට විනිවිද භාවයක් තියෙනවා. ලෝකේ රටක් හැටියට අන්නේ විනිවිද භාවයේ සාධාරණත්වය, මනුෂ්‍යත්වය පදනම් කරගත්ත දර්ශන වේදයකින් උසස් මනසකින් රටක් දයක් ගැන හිතන්න කල්පනා කරන මිනිස්සු බවට පත් වෙන්නට ඕන. හුදෙක් තම තමන්ගේ දෘෂ්ටි හා මමායනය මත පදනම් වූ සංකල්ප වලින් තොරව සාධාරණත්වය හා යුක්තිය පදනම් වූ දර්ශනයක් වෙන්න ඕන. ඉතින් සමහර දේවල් තියෙනවා ඒ රටේ ජාතික ආරක්ෂාවට, ඒ රටේ පැවැත්මට දැඩි නීති තියෙන. ඒව දිහා බැලුවාම කිසි සාධාරණත්වයක් නෑ කියලත් තේරෙනවා. ඒ වුණාද දීර්ඝ කාලීනව බලනකොට ඔවුන් කරන දේ හරි කියලා හිතනවා. දැන් අපි හිතමුකෝ සමහර රටවල් වල අවුරුදු 25ක් 30ක් හිටියත් පුරවැසිභාවයක් හම්බ වෙන්නේ නෑ. ඒකට හේතුව ඒ රටේ එකම ජනවර්ගයක් කොටසක් ඉන්න ඕන කියලා ඔවුන් කල්පනා කරන නිසා. සමහර රටවල් වල එහෙම පුරවැසිභාවයක් දුන්නත් එක පාළට පළවෙනි පන්තියේ පුරවැසිභාවයක් දෙන්නේ නෑ හම්බ වෙන්නේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි වගේ ප්‍රාථමික පුරවැසි භාවයන්. එතකොට ඒ රටේ අර පළමුවෙන් හිටපු පුරවැසියොත් එක්ක මේ පුරවැසියන් අතර අර පරස්පරතාවයේ තියෙන ඒක තමනුත් තේරුම් අරගෙන වාසය කරනවා. එතකොට ඒක ගාන්ට බෙදිලා යනවා පින්නතුනේ. දැන් මේ රටේ තියෙන ප්‍රධාන ආගමට ඒ ප්‍රධාන සැලකිල්ල ඉහළින් තියෙන්න ඕන. ඊට පස්සේ දෙවෙනි පිරිස ඒ විදියට තුන්වෙනි පිරිස ඒ විදියට ඒ ඒ විදියට සිටින්න ඕනේ. ඒ ගෞරවයන් ඒ වගකීම එලෙස නැති වෙනකොට මොකද වෙන්නේ? රටේ අවුල් හට ගන්නවා. විනිවිද භාවයක් තේන්න ඕන. පලාතෙන් පලාතට පුරාවිද්‍යා නීති වෙනස් වෙන්න බෑ. පලාතෙන් පලාතට එක එක නීති වෙනස් වෙන්න බෑ. එහෙම වුණාම රටක් අවුල් වෙනවා. මේක පුංචි රටක් මේක පළාත් වශයෙන් කඩන්න, දිස්ත්‍රික්ක වශයෙන් කඩන්න තරම් රටක් නෙවෙයි පින්නතුනේ මේක ඊටාම පුංචි සිටි එකක්, නගරයක්. මේක ලෝකෙ දිහා බැලුවාම සමහර නගර ශ්‍රී ලංකාව තරම් විශාලයි. ලෝක රටවල් වල. එහෙමනම් මේ පුංචි සිටි එකේ මොනවද ප්‍රාන්ත මොනවද පළාත් මොනවද බෙදන්න තියෙන්නේ? මොකවත් නැහැ. ඉතින් මේ රටේටම කොටු වෙච්ච මිනිස්සු හැටියට අපිට හිතනවා මේ මුළු ලෝකෙම තියෙන ලොකුම රට මේක තමයි කියලා. එහෙම හිතෙන ඒ මිනිස්සු තුල පටු හැඟීම් තුල මිනිස්සුන්ගේ ජීවිත හරිම අක්‍රමවත් වෙලා තියෙනවා. මේ द्वේෂය නිසා, ලෝභය නිසා, මෝහය නිසා. ඉතින් මේ මිනිස්සය තුල මේ ක්‍රමවත් මානසික චින්තන ධාරාව ඇති කරවීම සඳහා ක්‍රියා කරන්ට උවමනා වගකීම් ටික අපි කාටත් තියෙනවා. මිනිස්සෙක් හැටියට තනි තනියෙන් මිනිස්සෙකුට හැදෙන්න වගකීම තියෙනවා. ඒ වගේම පාලනයක් හැටියට පාලනයකට විශාල වගකීමක් තියෙනවා. රටක් ව්‍යාකූල වෙන තත්වයන් වලින් මගහරවා විද්‍යාත්මක තීරණ ගන්න. එහෙම කෑ ගැහුවයි කියලා ඉල්ලීම් දෙන ක්‍රමයකට යන්න හොඳ නෑ. ඒ වුණොත් කවුරුත් හිතනවා මේ කෑ ගැහුවාම තමයි ඕන දෙයක් හම්බ වෙන්නේ කියලා. අර කවුද එක්ක වගකියුත් එක්ක කියන මට හිතුණා මේ අඬන්න ඕනලු කිරියෙරෙන්න. ඒ ක්‍රමයේ තමයි භාවිතා කරන්නේ රටේම. ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇති කරන්න ඕන තමන්ගේ ඉල්ලීම ඉෂ්ට කරන්න. ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මම කිව්වහම ඕවා උද්ඝෝෂණ ඕවා නතර කරන්න කියලා ඔවුන් කියන්නේ අපි මේ ඔක්කොම දිනාගත්තේ උද්ඝෝෂණ වලින් කියලා. එහෙමනම් මේ අඳන්න අයට කිරියෙරෙන උද්ඝෝෂණ වලට වැඩියෙන් කෑ ගහන අයට ලැබෙන ක්‍රමයක් නෙමෙයි. ලෝකයේ සාධාරණ ලෙස යුක්තිසහගත ලෙස ඇඬුවත් නෑඬුවත් ඉල්ලුවත් නොඉල්ලුවත් සාධාරණ ඉෂ්ට වෙන ක්‍රමවේදයක් හදන්න ඕන. දැන් මේ රටේ ඉන්න ඉපැරිණිම ආදිවාසී ඒ කියන්නේ වැඩි ජනතාව. හරිම අහිංසක පිරිසක්. ඒගොල්ලන්ගේ ඉල්ලීම් මිල්ලල එක බෝම්බයක් පිපිරෙව්වේ නැහැ. තින්නුතුනේ. මේ මේ කරුණාවට සලකන්නේ නැතිකම. එක බස් එකක් ගිනි තිබ්බේ නැහැ. එක ට්‍රාන්ස්ෆෝමර් එකක් පිපිරුවේ නැහැ. ඒක ඇමති කෙනෙක් ජනාධිපති කෙනෙක් ඝාතනය කළේ නැහැනේ අපි ආදිවාසීන්නේ. හැබැයි අපි ඔවුන්ගේ කිසිම අයිතිවාසිකමක් අපි දුන්නේ නැහැ. වැඩියේ නෙමෙයි මිනිස්සු ඉල්ලන්නේ මිනිසුන්ගේ කැලේ මිනිසුන්ට ඉන්න දෙන්න කියලා. ඒ මිනිස්සුන්ගේ කැලේ අපි අල්ලගෙන ඒ මිනිස්සුන්ට වැටවල් ගහලා තාංචි දානවා. ඒ කාලේ ඉඳලා අවුරුදු 30 40000ක යුගයේ ඉඳලා ඉන්න මිනිස්සුયો. මොකද හේතුව මේ මිනිස්සු ඇඬුවේ නෑ. ඒ නිසා පාලකයන්ගේ කිරියරුන් නැතුව ඇති. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕන අව්‍යාපාදයෙන් කටයුතු කරන මිනිසුන් දෙහාත් අහිංසක ලෙස කටයුතු කරන මිනිසුන් දෙහාත් අර ව්‍යාපාද සිතින් බලන කටයුතු කරන කෑ ගහන මිනිසුන්ට වැඩි සලකන්න ඕනේ කියන එකයි මගේ අදහස. ඒකයි විය යුත්තේ. ගුණකරුක බවට ඉවසීමට තැනක් තියෙන්න ඕන. ධර්මානුකූල බවට ඉවසීමට තැනක් තියෙන්න ඕන. නිහඬව බුද්ධි සම්පන්නව ඥාන සම්පයුක්තව වැඩ කරන මිනිසයාට අගයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ සමාජයේ චින්තනයක් හැදුනොත් අපි කවුරුත් අර සුනකයන්සේ අනිත් එක්කෙනා පෙරලගෙන කන කෙනාට තමයි කාන්න පුළුවන් කියලා හැඟීමක් ඇති වුනහම ලංකාවට ආපු ගමන් පුරුදු වෙන ඔක්කොම පෙරලගෙන කන්න. නෑ ඇත්තටම චින්තනයක් නැද්ද මේ පාරේ යනකොට ලංකාවේ හැටියට නම් තියෙන තැනකින් දායි යන්න ඕන කියලා. ඊට දෙනකන් හිටියොත් එහෙම යන්න හම්බ වෙන්නේ නෑ කියලා. එහෙමම කියනවා මට ඇහිලා තියෙනවා. ඒකත් ඇත්ත. කවුරුත් පුරුදු වෙලා තියෙන හැම කවුරුත් ඉඳ තියෙන තැනකින් කොහෙන් හරි දාගෙන යන්නයි පුරුදු වෙලා තියෙන්නේ. එහෙනම් ඉඳ තියෙන විදියට කවුරුත් වැඩ කරගන්නයි ලෑස්ති වෙලා තියෙන්නේ. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි රට අපි දවසින් දවස වතුර ටික අපිරිසුදු කරගෙන රට විනාශ කරගන්නවා. පාර නගරය වටපිටාව අපිරිසුදු කරගෙන රට විනාශ කරගන්නවා. ඒ වගේම රටේ තියෙන වායු දූෂණය දවසින් දවස සිද්ධ කරගෙන රට විනාශ වෙනවා. විවිධාකාර වසවිස එකතු කරලා මේ ව්‍යාපාද සිතින් කරන්නේ මේ දේවල්. එකතු කරලා ආහාර පාන වෙළඳ පොළට ආවහම ඒව කාලා රට විනාශ වෙනවා. මේ රටේ විතර වසකම් නැතුව ඇති කවුරුවත් මිනිස්සෙක් කිසිම රටක. පිට රටින් ගේන දේවල් වලත් දැඩිසේ වස ලංකාවේ හදන දේවල් වලත් දැඩිසේ වස. මං එක ගොවියෙක්ගෙන් ඇහුවා ඉතින් ඔය ආකාර වස ගහලා හොඳ නෑ නේද මිනිස්සුන්ට දෙන්න කියලා. එයා හොඳ උත්තරයක් දුන්නා. එයා කිව්වා අපි නෙවෙයිනි කන්නේ කියලා. හොඳ උත්තරයක් නේද? අපි නෙවෙයිනි කන්නේ කියලා. ඒ වගේ රටවල් වලවත් අර දවස් 3-4කින් නරක් වෙන ඇපල් ගෙඩියකට අවුරුදු 10ක් විතර උනත් තියෙන්නේ නැතක් ගන්නවා. ගහලා එව්වහම කිසිම සවුත් වෙන්නේ නැහැ. මෙහි තියෙන ඇපල් ගෙඩිය සාමාන්‍යයෙන් තියෙන අවුරුදු 10ක් වුණත් තියාගන්න පුළුවන් ඇති. ඒවත් අපේ මිනිස්සු හොඳට කනවා. කාලයට පස්සේ අපි හැමදාම පිළිකාරෝහල වැඩි දියුණු කරනවා. හරි හපංකමක්. එන්න එන්න ලොකු ලොකු ස්කෑන් යන්ත්‍ර ගෙනල්ලා හයි කර කර කෝටි 5 10 අපි ලොකු වැඩක් කරනවා. මොකද පිළිකාරෝහල දියුණු කරනවා. අපේ මිනිස්සුන්ට අවබෝධය ලබා දෙන්නේ නැතුව මේ පිළිකාකාරක පිළිබඳව අපි පිළිකාරෝහල පුළුවන් තරම් ලොකු කරලා ගමට එකක් දක්වා පිළිකාරෝහල හදන එක දහපන් කව නෑනේ ඉස්සර අපේ ගම්වල වැඩි රෝහල් තිබුණේ නෑ ඇයි තිබුණ නැත්තේ ලෙඩු නැහැ ජීවිතේ අපේ මීයාත්තලාගෙන් අහලා බලනකොට රෝහලට ගිහිල්ලා තියෙන්නේ දෙපාරක් නැත්තම් තුන් පාරයි දොස්තර මහත්තයා හම්බෙලා තියෙන්නේ ඒ කියන්නේ මිනිස්සුන්ට ලෙඩ නැති වුනහම ඒ දේවල් නැහැ පින්නතුරේ. ඒ නිසා අපේ මේ කාරුණික සිත, අව්‍යාපාද සිත දියුණු කර ගැනීමේ ලොකු වගකීමක් තියෙනවා පින්නතුනේ අපි කාටත්. ඉතින් මේ විදියට අපිට හැමදාම බණ කියන්න නෙමෙයි අපිට බණක් කියන්නේ වෙන්නේ නැති වෙන තරමට රට හදන්න ඕන. වෙන රටකට නම් මෙවැනි අනුශාසනාවක් කළොත් එහෙම ඒ රට වහාම අපිව ගෙනල්ලා පාර්ලිමේන්තුව හරි ඒ ඉන්න වගකීම් හරි අනේ අපිට තව ටිකක් උපදෙස් ලබා දෙන්න අපි ඒ පිළිබඳව සලකා බලන්න කටයුතු කරනවා කියලා. මොකද මේ උපදේශන සේවා මුදල් වලට ගන්නවා ඒගොල්ලෝ. රටක සංවර්ධනයට දැන් ව්‍යාපාරික උපදේශන සේවා ගන්නවා වගේ රටකට උපදේශන සේවා අතිශය අගය කරනවා. ඒ ඇතු ගෙවීම් පවා කරනවා. විශේෂ අනතුරක් විශේෂ સિદ્ધාන්තයක දුර්වලකමක් පෙන්නලා දුන්නොත්. ඉතින් මම හිතන්නේ ඒ ඒ වගකිය යුතු ඒ සියලු දෙනාම ඒ වගකීමෙන් අපේ වගකීම තේරුම් අරගෙන අව්‍යාපාදසිත දියුණු කරගෙන ව්‍යාපාදසිත වර්ණා නොකොට අව්‍යාපාදසිතම අගය කොට වර්ණාකට ජීවත් වන පරිසරයක් රටක් මිනිස් සමාජයක් හදාගන්නට ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ අව්‍යාපාද චිත්ත සූත්‍රයෙන් ගෙනහැර දක්වන ධර්මානුශාසනාව අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු අවසරයි ස්වාමින් වහන්සේ අසාදු කියා ප්‍රාර්ථනා කරන්න ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වන් සදාති දස බල සීලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරන් වසතු දස බල බුදුන් නම් සෙල් මුදුනතින් මතු නිවන් නම් මහා සමුදුර කෙලවර කොට ඇති සතතින් අරයටගේ මග සිලිලින් සිහිල්ලු නිති සුවදෙන ජිනවදන් ගඟ බෝ කල් ගලාවා සෞ සතන් සනහා සාදු ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම දිනාටම උතුම් වූ නිවන් සම්පක්ම සැලසේවා සාදු සාදු සාදු ව්‍යාපාදයේ දුරුකට අව්‍යාපාදෙහි පිහිටා නිවන් මඟ සොයා යන්නට ව්‍යාපාද චිත්ත සූත්‍ර දේශනාව ඇසුරු කොටගෙන ධර්ම දේශනාව පැවැත්වූ දේශිකානන් වහන්සේ අතුරුගිරිය සම්මා සමාධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටහනාචාර්ය පූජ්‍යපාද ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් නිවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.